වැස්ස වයින්නකොට වැටෙන බින්දු ගාන ගණන් කරන්න පුළුවන් කියලා සරියුත් හඳුරෝ කියනකොට එදා මිනිස්සුන්ට hina ගියා. පිස්සුද වැස්ස වයින්නකොට බින්දු ගණන් කරන්න පුළුවන්. ඒක නිකන් බොරුවක්. ඒක කවදාවත් වෙන්න පුළුවන් සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව කොච්චරද කියලා දන්නේ තථාගත ගෞතමයන් වහන්සේනේ. අපිට තේරෙනවා නම් අපි සරියුත් හඳුර දෙන්නම එකයි නේද? එහෙනම් මේ ලෝකේ කවදාකවත් ඒ ඒ ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව අපට තේරුම් ගන්න බෑ. ඒක ඒ සයන්ස් එකේ විද්‍යාවම අමුතුම විද්‍යාවක්. ගෞතම බුදුහාමුදුරුවෝ තමයි දන්නේ. මගේ අග්‍ර ශ්‍රාවක මේ සාරිපුත්ත කියන්නේ කවුද කියන්නේ? අපි දන්නේ අපිට දෙන උන්වහන්සේ උම්මත්තකයි. බොරු කියනවා. ලෝකයේ සිදු නොවිය හැක්කක් මේ ප්‍රකාශ කරන්නේ. ඒක කාටවත් කරන්න බෑ කියලා කියන අපේ මෝඩකම. වතුර බෝතලයකට මිලිලීටර කීයද? 80යි. 80යි. ලීටරයකට මිලිලීටර කීයද? 0.5. ලීටරයකට 10යි. ඔව්. ඒතකොට දැන් මේක ගණන් කරේ කොහමද අපි? බලපු ගමන් කිව්වා නේද? බෝතලයක් අරන් නෑ. මොකද වතුර බෝතලයක්ද? මිලිලීටර 850යි නේද? ඉතින් මිලිලීටර අතරක්වත් බොන්න එපාය. 850 අතරක් බිවාම ඉතින් ඒක අඩුයිනේ 250 250. එහෙනම් පාක් බොන්න කියලා කියනවා. ලීටර් 4 පෙවෙන්න නම් බෝතල් පාක් බොන්න කියනයි. එතකොට තමයි අරක සෙට් වෙන්නේ. දැන් මේක කවුද මැන්නේ? එහෙනම් ඝනත්වයට සාපේක්ෂව විස්කම්භයකට සාපේක්ෂව ඒක කියන්න පුළුවන් නේද? අඩියක් උස අඩියක් පළල අඩියක් දිග. ඝන වර්ග හඩියයි. වතුර ලිටර් කීයද? 28.5යි. කවුද මේක මැන්නේ? එහෙනම් මෙච්චර ප්‍රමාණයකට යම්කිසි බින්දු දානවනම් මෙච්චර බින්දුවක් අල්ලයි කියලා ක්‍රමයක් තියෙනව නේද? එහෙනම් මේ වැස්ස මනින්නත් ක්‍රමයක් තියෙනවා. ඒ සමීකරණය ලෝකෙ කිසිම කෙනෙකුගේ ප්‍රඥාවට අහු වෙලා නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේට ක්‍රමය අහු වෙලා. ඒ නිසා උන්වහන්සේ කියනවා මේ වැස්ස මේ ඝන අඟල් ගන්නට සාපේක්ෂව හරියට මට බිඳු ගන්න කියන්න පුළුවන්. වැටෙන වතුර ටික එකතු කරලා මැනලා බැලුවොත් හරියටම හරි. බෝතලේ වතුර ටික හරියටම මෝටරය දාලා බිඳු වට්ටලා ගණන් කරලා බලන්න හරියටම 150 තියෙනවා. හරියටම තියෙනවා. එහෙනම් මේ සමීකරණ අපිට තේරිලා නේ. ඒ විද්‍යාව තේරුම් ගන්න ප්‍රඥාව නැහැ. අපේ මෝඩකමට අපි කියන ඒක ලෝකේ කවදාවත් වෙන්නේ වැස්ස ගණන් කරන්න පුළුවන්ද කියලා අපි කියන. ඒ අපේ මෝඩකම. ගණන් කරන්න පුළුවන්. එයාගේ ලෝකේ ගොඩාක් සමීකරණ තියෙනවා. මිනිසුන්ට ඒක පරීක්ෂණ කරලා බලන්න වෙලාවක් නැහැ. මේ පැතිය හුදෙකලා වැඩි වෙන්න ඕනේ. වැලිමිට අතට ගත්තාම තමන්ගේ හතට අවුවෙන කියුබික් ඉන්ච් ගන්න එයා දන්නවා. ඒ තාපසයා. ඒකට සමවැදිලා දන්නවා මේ අණුවේ ප්‍රමාණය මෙච්චරයි. ඒතර වර්ග හඟල් වලට සෙන්ටිමීටර වලට මෙච්චරයි. අවු වෙලා තියෙන ප්‍රමාණය මෙච්චරයි. ඒතර ටග් ගාලා ගණන් හැදුවා හරියටම කියනවා. 1 කෝටි 56 ලක්ෂ 26227ක් තියෙනවා කියලා කියනවා. ගණන් කළ බැලුවොත් ආසන්නම ගානකට එනවා ඒක. දශමෙටම යන්න බෑ. ආසන්නම ගානට එන හැබැයි ගාන ගොඩක් දුරට නිවැරදි. ඒ කියන්නේ ඒ ගණින ගණින ක්‍රමයක් තියෙනවා. මනින ක්‍රමයක් තියෙනවා. ඒ කාලේ තරාදි තිබුණේ නැහනේ. හැබැයි බඩු කියනකොට මිනිස්සු ගාගත්තද? දැන් අතරම පොල් ගෙඩියක් දුන්නාම පොල් ගෙඩියෙන් මොදලාලිගේ ඔළුව පල්ලා නැහනේ මිනිස්සු. හැබැයි හද පලනවනේ මේ ඉලෙක්ට්‍රොනික තරාදි තියෙන කාලේ. ඔරට කිරුවයි කියලා. 3 ග්‍රෑම් කිලෝ එක මේක නැහැ කියලා ගා ගන්න නැද්ද? එළිය තියලා කරවල කැල්ලකින් ගාලා අරු මනසේ ඇතුලේ තියෙන බිත්තරෙන් ගාලා පොලිසිය ගිහිල්ලා බලනකොට කඩේ බඩු තමයි පොඩි වෙලා තින්නේ. මිනිදුන්න මොකවත් වෙලා නැහැ. කඩේටයි හානි වෙලා තින්නේ. මෙච්චර ඉලෙක්ට්‍රෝනේ තරාදි තියලා මේ මිනිස්සුන් හරියට කිරා ගන්න බෑ. ඒ කාලේ තරාදි නැහැ. හරියට කිරුවා කිසිම මනුස්සයෙක් ගාගත්තේ නැහනේ. ඒ පොළවල් වල මොකවත් නැහනේ. මිනිස් වලට ආල් දෙනවා, ආල් වලට පොල් දෙනවා. කවුරු ප්‍රශ්න ඇති කරගත්තේ නැහැ. එහෙනම් එච්චර හරියට මේක මැන්නේ කොහමද? එහෙනම් ඊට වඩා දියුණු තාක්ෂණයක් ඒ කාලේ තිබිලා. දියුණු තාක්ෂණයක් තිබිලා. ඒවා ක්‍රමානුකූල විනාශ වෙනවා. විනාශ වෙනවා. කරවන මුදලාල් හිටපු කඩවල වල අල් කිලෝ ගදන මුදලාල්. තෙල් භාගයක් දෙන්නකෝ. හොල් තෙල් ආ තෙල් භාගයකුත් දෙනවා. අල අල කිලෝ එකක් දෙන්නකෝ. ආ පරිප්ප 250 දෙන්නකෝ ඔක්කොම ගන්න. කීයද කියලා වම් කියන 27යි 725යි කොල්ලෝ කියලා කියන. අපිට පුදුමද මේ මනුස්ස කොහොමද ගන්න? ඒ දෙනකොටම කැල්කියුලේට් වෙලා ඉවරයි ඉතින්. එයා ගන්න. දෙනකොටම ඒක ගාන එකතු වෙගේ යන්නේ. අන්තිම ගානන ගාන කියන. දැන් බඩු ගත්තාම බඩු කිරලා පැක් කරනවට වඩා වෙලාවක් යන දර මනසය කැල්කියුලේෂන් කොටනවා. ඔම කොටනවා. කොහමද කැල්කියුලේටර් කාබන් එකේ ප්‍රශ්නයක්. ඔක්කොම ගාලා එකතු කරනවා බින්දු වෙනවා. එතකොට දැන් මේ මනසයා සියඹලා ගත්තෙම නැද්ද? දැන් බඩු අරන්ම නැහනේ මේ මනුස්සයා. ඇයි දැන් බඩු 20ක් විතර අරගෙන එයින් කරකෝටා මේන් එකතු කළා ඔක්කොම කළා මල්ටිමල් කළා සමානයි කියනකොට බින්දු වෙනවා. කැල්කියුලේටර් පස්සේ. එතකොට මේ මනස බඩු ආරම්මන. එතකොට මලු දෙකේ අතේ තියෙන මොකද්ද? සල්ලි දැන් ගන්න බෑනේ බින්දුවට ඇවිල්ලා තින්නේ. ඕ මිනිස්සුන්ගේ මේ මොලේ. ඔළුව වැඩ කරන්නේ නැහැ දැන්. වැඩ කරන්නේ නැහැ. විස්සයි අසුවයි කියද කියලා පාමසේ ළමයා කැල්කුලේටරෙන් ගාලා බලන්නේ. මම බලන්න පුතා විස්සයි අසුවයි සීයයි කියලා දන්නේ නැද්ද කියලා. ආ එකක් වුණා. ඒ කියන්නේ විස්සයි අසුවයි සීයයි කියන එකවත් එයාට කැල්කුලේටරේ නැත්තම් කියන්න බෑ. මේ වගේ මන්ද මානසිකත්වයේ තියාගෙන පාමසිය කළා මේ මිනිස්යාගේ තත්ත්වය මොකද වෙන්නේ? වැඩි දවසක් යන එක පිරියනවා. එච්චරට මොලේ වේසන්නෙම නැහැ. මොලේ සෛල දැන් 108ක් 8ක් වැඩ කරන්න එපා. එකක්වත් වැඩ කරන්න. මේ தත්ත්වෙට ඔක්කොම පිරීලා. මැෂින් වලින් මිනිස්සු මෝඩ වෙනවානේ. යන්ත්‍රෝපකරණ නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. ලේසියට ඔක්කොම කල්පනා ශක්තිය ගොඩාක් අඩු වෙලා. සමස්ත ලෝකෙම ඕක තියෙනවද? හැමතැනම තියෙනවා. සයන්ටිස්ට්ලා තමයි මේ ලෝකෙ වැඩිපුරම මෝඩ. හා හේතු? හැබැයි ඒක පිළිගන්නේ නැහැ කවුරු. අපේ ආධුනික විද්‍යාඥයෙක් හිටියා උන් ලෝකෙම ලොකුම විද්‍යාඥයා. පූසෙක් හිටියා පූසට ලොකු වලක් ඇදුවා යන්න. පූසට ගෙලියට යන්න දෙන්න. දොරෙන් යන්න බෑ. දොර ඇරලා තියන්න එපා. සාමාන්‍ය පූසෙක් උස්සමනලා වලක් ඇදුවා. බිත්ති හිලා යන්න. ඌ පටව දැම්මා. පොඩි උන්ට යන්න පොඩි හිලක් ඇදුවා. ඇයි අපේ අර ලොකේකෙම පොඩි එකට යන්න බැරි? ඒ ගෙදර වැඩකාරයන්ට තේරෙනවලු මොගේ ඔළුව වැඩ කෙරුවට කිසිම දෙයක් නැහැ කියලා. පොඩි කට්ටියට යන්න පොඩි හිලා දෙනවා ලොකේ කටට යන ලොකු හිලක් අදිනවා. හැබැයි අර පොඩි එකා ලොකු හිලෙන් යනවා කියන එක ගෙදර වැඩකාරයන්ට තේරෙනවා විද්‍යාඥයන්ට තේරෙන්නේ නැහැ අපේ අර. ලෝකෙම තියෙන ඔක්කොම ටික ඔයාගෙන හරි මේ සමීකරණය මේමයි කියලා දැනගෙන එළුවෙන් දුවන ලැබ් එකට පරීක්ෂණේ හරි දැන් නිගමනය කරා කියලා මුළු ලෝකම මිනිස්සු එළුවෙන් දුවන විද්‍යාඥයා දිහා බලනවා එයාට පේන්නේ මම රෙදි ඇඳලා නැහැ කියලා විද්‍යාගාර ලැබ් එක අරගෙන කියලා පුටුවේ වාඩිලාලු දැනගත්තේ මම මේ එළුවෙන් ඇවිල්ලා තියෙනවා පාරම දින්දුවලා තියෙන මේ මනස රෙදි නැතු යුරේකගේ බලන්න මේ මිනිස්යාට ඔළුව වැඩ කරලා තියෙන ඇති කල්පනාවක් නැහනේ කෝසීය තථාගතයන් වහන්සේ දේශනා කරන සම්මා සතියකෝ අර කිසිම දෙයක් නැතුව ගායට ඉන්න තාපසයක් සීය කොහමද කූඹිය කෙනවගේ ඒක හිටන් දන්න ඔයා රෝමතුව පොලේ නැග නැග යන්නේ ඒ කූඹියා සමට අත තිබ්බා දැන් සමදිගේ එන්නේ යා බලන්න කොච්චර සීයක් තියනවද කියලා මේ ලෝකේ වැඩිම සීයෙන් ඉන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝනේ තපස්වරු අනේ මිනිසුන 100ක් නේ 100ක් තියනවනේ එහෙම කරන්නේ අර 100 නැතුව අර බින්දුවක් වාගේ 100ක් තියෙනවනේ පොඩ්ඩක්. ඒ 100ත් උඩ කරදරයි. ඒක අමතක කරන්න කසිප්පු ටිකක් බීලා කකුල් අතරින් ගල අල්ලපු ගෙදරකින් තට්ටු කරනවා. ඔයාලා මොකද කියලාලා? ඇයි දොර අරින්න පරක්කු? ඒක අල්ලපු ගෙදරෙන් ගන්න කියලා කියනවා. බලන්න මේ මනස ගේ නෙමෙයි ඒක. හැමදාම ගිහලා කාගේ හරි ගෙදරක දොරක අවුවෙච්ච දොරට තට්ටු කරනවා. මේ මනස එතන ඒක එයාගේ කියලා. හැමදාම ප්‍රශ්න. අර තියෙන 100ත් මේ මනස නැති කරනවා. ඇත්තටම 100 වැඩි කරන්නයි ඕනේ පෘථිවියේ ජීවත් වෙන්න. මේ දුකෙන් නිදහස් වෙන්න 100 වැඩිපුර ඕනේ. තියෙන 100ත් විනාශ කරනවා. 100 නැති කිරීම තුලින් දුක වැඩි වෙනවා. අවිද්‍යාව වැඩි වෙනවනේ. විද්‍යාව කියලා කියන සතිය. මිනිස්සු සතිය ද්වේෂ කරනවා. ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසාම පිරීමපත් වෙනවා. පව් ඉතින් මොනව කරන්නද? නොදැනුවත්කම තමයි. ඒකෝ සතියෙන් ඉන්න කියන්නේ සිහියෙන් ඉන්න කියන්නේ ඒක කොහොමද වෙන්නේ? ආයතනවල ගනුදෙනුව දකින්න ඕනේ. දැනුවත්ව දැනීම තුලින් දකින්න ඕනේ. දැනීම තුලින් අසන්න ඕනේ. දැනීම තුලින් කතා කරන්න ඕනේ. දැනීම තුලින් ජීවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ පේන්නේ මොනවද, හැයෙන්නේ මොනවද, මම කියන්නේ මොනවද, මම දැනගෙන ඉන්න ඕනේ. මම දැනගෙන ඉන්න ඕනේ. ඔය කටට එන ඔක්කොම කියනවා. පස්සේ කම්පන මං එහෙමත් කිව්වද කියලා. කෝ සීය සතියකෝ දැනගෙන කියන්න ඕනේ. ඒක පුරුදු කරන්න පුරුදු කරන්න තියන්නේ ඒ දැනීම තුළම තමයි. ඒ පේන දේවල් කුමක්ද කියන එක දැනගන්න. සමහරට 25ක් පේනවා. පායි අපි දැනගන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒ පාට කර්ම හැදෙන්නේ අනිත් 20ටයි කර්ම හැදෙන්නේ. ඒක දිනු කරනකොට 10ක් පේන්න පටන් ගන්නවා. 15ක් පේන්න පටන් ගන්න. පේන්නේ නමුත් ඒ 10ට කර්ම හැදෙන්නේ ඒක 20 වුණා. ඒ 20ට කර්ම හැදෙන්නේ අර පාට විතරයි කර්ම. එහෙම ක්‍රමානුකූල අඩු වෙනවා. අඩු වෙන්න අඩු වෙන්න ප්‍රඥාවත් වැඩි වෙනවා. ක්‍රමානුකූල ඵලයෙන් ඵලයට ඉහළටත් යනවා. අන්තිමට ඔක්කොම 100ෙන් ඉන්නවා. පැය 24ම සතර හිරියවෙම 100ෙන් ඉන්න ඔයා. 100 දිනුන වෙලා. පරිපූර්ණ වෙලා. ඇරිලා බලනකොට පුද්ගලයා සත්‍යයක් නැහැ. රාතුත් වෙලා. ඉපදීම නැවතිලා. මේ 100ත් එක්ක තමයි වැඩෙන්නේ. සම්මාදිට්ඨිය ඉන්නවා කියලා කියන්නේ එයා 125ක් 100න් ඉන්නවා කියන එක. අනිත් 75 100 නෑ. සකු르දාගාමි කියන 150 100න් ඉන්නවා. අනාගාමි කියන 175 කියන ඒකනේ සියුම් වැඩි විතරනේ තියෙන්නේ. පුංචි පුංචි දේවල් තියෙන එයාගේ. ඒවා සාමාන්‍යයෙන් සමාජයෙන් එක වරදක් වශයෙන් පිළිගන්නෙත් නෑ. ඒත් එයා දන්නවා මං රාත් වෙන්නේ නැත්තේ මේ ප්‍රශ්න නිසා කියලා. රාතෙක් සතර ඉරියව්වෙන් පැය 24 පුරාම 100න් ඉන්නේ. නිින්දෙත් එයා 100න් ඉන්නේ. ඊනයක් දැක්කම ඒ ඊනෙත් එයා 100න් දකිනවා. මං එනවා හැරුණා මෙතන වාඩි වුණා. ඒ මෙතන කොතනද? හරියටම ගලේ වාඩි වුණේ. ගලේ කෙරෝලේ. ඔක්කොම එයා දන්නවා. ඒ හැම හැම මූමන්ට් එකක්ම එයා දකිනවා. ඒ කියන්නේ හීනයක් ආවත් ඊන තුල පවා උන්වහන්සේගේ සිය බිඳෙන්නේ කාන්තාවක් එනවා. නැගෙනියනි අවෙලාවේ උදකලාවේ කුමක් මෙතන කරන්නේයිද? එයා කියනවා ස්වාමීනි මං ඔබ වහන්සේ හම්බෙන්න ආවේ. දැන් හම්බෙන්න බෑ. ගිහිල්ලා ස්වාමි පුරුෂයාත් එක්ක පැමිණෙන්න අපට කතා කරන්න පුළුවන්. කොහොමද සීයේ? කොහොමද 100? ඒ වගේ කෙලෙස්යක් ආවත් ඒකත් 100ෙන් දකිනවා යා. රාතුන්ට කෙලස් නිර්මාණය වෙන්න තියෙන කෙලස් අවදි වෙන්න බැරිද? පුළුවන්. තියෙනවනේ ඇතුලේ. නිරෝධ වෙනවයි කියලා කියන්නේ අට ගැනීම නවත්තනවා. හට ගැනීම. පැලවෙන්නේ මේ පැලවෙන එක නවත්තන එකයි මේ කරන්නේ. නමුත් බීජය විනාශ වෙන්නේ ඇයි? ඒවා විඳලා න්යාවේ. රා බිව්වම රාවල ඒ ගුණය දන්නේ නැද්ද? ඒක බිව්වා මොකද වෙන්නේ කියලා ඒක අමතක කරන්න බෑ. මකණයක් නෙමෙයිනේ නිරෝධය කියලාන්නේ. මකලා දාන්න. ඒව මතක තියෙනවා. හැබැයි අට ගන්න නැවත. ඒ නිසා ඒ කෙලෙස් අවදි වුණත් ඒ ඔක්කොම 100න් දකිනවා. සම්මාවෙන් උත්තර දෙනවා ඒවට. බලනකොට ඊනයක්. ඒ ඊනෙන් පවා කිසිම මොහතක කිසිම තැනක වරදක් නැහැ. එතනටපත් වෙනවා මේ 100 වැඩි වෙලා වැඩි වෙලා. එම්පත් වෙනවා මේ අරහතෙක්. 100 පරිපූර්ණ වෙලා. එතකම් මේක වඩන්න ඕනේ. එතකම් පුරුදු කරන්න ඕනේ. හැම ඉරියව්වක් තුළ මේක පුරුදු කරන්න. පොඩි උදාහරණයක් කියන්න බෑ මූලික මේක. පීඩනයේ උදාහරණයකට එක චුට්ටක්. දැන් මේ කතා කරන හැම වචනයක් පිළිබඳව 100කින් ඉන්න ඕනේ. 100 පිළිබඳව මම ඇයි උදාහරණයක් ඉල්ලන්නේ? කුමක් සඳහාද මම ඒම උදාහරණයක් බලාපොරොත්තු වෙන්නේ? ඒ ඒ 100 තියෙන්න ඕනේ. ඒතකොට 100 පිළිබඳ මම උදාහරණයක් ඉල්ලන්නේ මට 100 පවත්තන්න තේරෙන්නේ නැහැ. 100න් දකින්න මට බෑ 100න් ආන්න බෑ. ඒක ආන්නේ කොහොමද කියලා මම දන්නේ ඒක දැනගන්න ඕනේ. ඒ දකින්න ක්‍රමවේදය දැනගන්න ඕනේ. ඒකට මම උපමාවක් ඉල්ලන. ඇත්තටම ඉල්ලන්න ඕන උපමාවක් නෙමෙයි. මම 100න් බලනවා නම් කොහොමද බලන්නේ? බලන දේ 100න් බලනවාය කියලා හිතන්න. 100න් ආන්න යන්න එපා. ඇහෙන හැම වචනයක්ම මට 100න් තමයි ඇහෙන්නේ කියලා හිතන්න. එතකොට ඒක 100න් තමයි ආලා තින්නේ. කරන දේ 100න් කරන්න එපා. මේ කෙරෙන හැම එකක්ම 100න් තමයි කරන්නේ කියලා හිතන්න. එතකොට 100න් තමයි කෙරිලා තියෙන්නේ. ප්‍රැක්ටිකල් වඩන ක්‍රමය. ප්‍රශ්නෙට උත්තරේ ඕක. <laughs> වැඩිපුරම 80න් ඉන්න කෙනාට 100 හිතන්න කියනවා. 99ක් විතර දශම මේ 100ට මේ 100න් ඉන්නවා. එයාට මොනවද හිතන්න කියන්නේ? දැන් 100න් ඉන්නේ. 100 ගැන හිතන්න. අර 80කින් එකලු හිතන්න කියන්නේ. එතකොට ඒක 100 බවට පත් වෙනවා. ගොඩාක් 80න් හිටපු කෙනෙකුට මම නම දුන්නා ධම්ම 100 කියලා. එක සැරයක් කළා මගෙන් අහනවා සාන්නාස මට කිසිම 100ක් නැහනේ. ඇයි? අද අඳන්නේ බැරි වෙලා පින්ඩපාති කියන්නම. සිවුර ඇඳලා ඉතින් ඔව්. ඇයි මට මේ 100 කියලා නම් දැම්මේ? එතකොටවත් 100 මතක් වෙනවනේ. නම කියනකොට නම මතක් වෙනකොටත් 100 මතක් වෙනවනේ. ඒ 100 මතක් වෙනකොට ඒ විනාඩි දෙක හරි 100න් ඉන්නවනේ. ඒක ඇති. මේ මිනිසක් භවයට මේකට මේක ඇති. හරියට 80යි. ගොඩාක් දේවල් මතක නැහැ. කරන දේවල් මතක නැහැ. කියන දේවල් මතක නැහැ. යමක් තිබ්බොත් ඒක මතක හිටින්නේ අනුන්ගේ හඳන හැඳගෙන යනවා. එහෙම තියෙනවා. 100 මදි. Tamange නම 100 කියලා කියනකොට ඒ ඒ නම මතක් වෙනකොට හරි අර 100 මතක් වෙන යාට. එතකොට විනාඩියක් හරි තප්පර 10ක් හරි එයා 100න් ඉන්නවා. ඒක ගුරුවරයාගෙන් ලැබෙන ලොකුම ත්‍යාගයක් එයාට. දවසකට නම මතක් වෙනකොට විනාඩියක් හරි 100න් හිටපු එක. පැය ගානට පවතින 100 ප්‍රතිශතය වැඩි කරන්න ඕනේ. පැයට කොච්චරලා 100න් ඉන්නවද? විනාඩි 10ද? ඒක වැඩි කරන්න ඕනේ. පේන දේවල් ඔක්කොම 100න් තමයි මට පේන්නේ. මේ මැරෙනකොට මේ ඔක්කොම 100න් තමයි පේන්නේ. 100න් තමයි පේන්නේ. 100න් තමයි හැයෙන්නේ. 100න් ආන්න දෙයක් නැහැ. හැයෙන්නේ 100න් තමයි. එහෙම එහෙම හිතනකොට ඒක 100න් තමයි හැයෙන්නේ. 100න් තමයි පේන්නේ. එයා 100න් බලලා 100න් ආලා. එහෙම 100න් නැතු මොකුත් පේන්නේ නැහැ නේද? එහෙම පේන්නේ නැහැ කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා ඒක 80ට යනවා. අවිද්‍යාවට යනවා. අවිද්‍යාවට යනවට වඩා අපි යවනවා. ප්‍රතික්ෂේපය තුළින් අපි යවනවා. හිත ඇතුලෙන් එන්නේ. ඒක මොකද්ද? ඒ ඇතුලෙන් එන එක 100න් මේ සිතෙනවා. එකක් හිතෙනවා. හිතෙනව නෙමෙයි. 100න් තමයි හිතෙන්නේ ඒක. 100 නැතුව කොහොමද හිතෙන්නේ? 100 නැතුව හිතුණා නම් ඒක ඔබ වහන්සේ දැනගත්තේ කොහොමද? ඔබ වහන්සේ දැනගත්තේ ඒක 100න් තිබුණ නිසානේ. ඒක ඔබ වහන්සේ පිළිගන්නේ. මම මේ කල්පනා කළේ මට මේම හිතුනේ 100න් තමයි කියලා ඔබ වහන්සේ විශ්වාස කරන්න. ගුරුවරයෙක් කියනවා ලණ්ඩ කොන්නාද ඔක්කොම බොරුනේ කියන්නේ කියලා. ආන්න තියෙන එකම එක ප්‍රශ්නේ දැන් ඔබ වහන්සේට හිතුණාද? ඔව් 80න් හිටියම 80න් හිටියනම් හිතුනේ මොනවද කියලා දන්නේ නැහනේ. ඔබ වහන්සේ දන්නවද? ඔව් මට ගෙවල් මතක් වුණානේ. ඒතර මතක් වුණා කියලා ඔබ වහන්සේ දන්නවනේ. ඒතකොට 100න් හිතලා තින්නේ. හැබැයි ඒක 100න් මට හිතුණායි කියලා මම දන්නේ ඒක දැනගන්න විතරලු ඕනේ. ඒ දැන ගැනීම විතරලා අපි කරන්න තියෙන්නේ. මේ පුංචි දේ විතරයි හදන්න තියෙන්නේ. යමක් හිතුණා ඒක මම දන්නේ නැහැ. මම ඊයර සෑහෙන දේවල් හිතුණා හම්බුනේ. මොනවද හිතුනේ? දන්නේ නැනේ මම. එහෙනම් එයාට දන්නේ නැත්නම් ඒ හිතිච්ච දේ පිළිබඳව එයාට කර්මයක් තියනවද? නැහැ. දන්නේ නැද්ද එයාට කර්මයක් ඇදෙන්නේ කොහොමද? දැන් එංගලන්තේ රැස්සක් නැහැ. එංගලන්තේ රැස්සක් නැහැ කියන එක මට රස්නේ දැනෙනවද? නැහැ. ඔහොම ප්‍රශ්නයක් නෙමෙයි කියන්නේ. නොදැනුවත් ඇදිච්ච දේ අවෝති කර්ම නම් ඇයි අවෝති කර්මයට මං නඩු කියන්නේ? ඇහිච්ච නැති දෙයට මං කම්පාන වලන්නක අපේ ආන්දනේ ඇමරිකාව රැස්වීම තියලානේ මොනෝ සම්බන්ධ ආල්මිල අඩු කරන්න මට ඇවුන්නේ නැහනේ ඇවුන්නේ නැති එක ඇත්ත දැන් ඒකට කර්ම නැහනේ ඇවුන්නේ නැහනේ කෙලෙස් ඇදිලා නැහනේ මොකටද කම්පා වෙන්නේ දැන් ඒ වගේ එකක් කියන්නේ ආන්දනේ 100න් මට පේන්නේ 100න් පේන්නේ නැති එකට අපන්න කර්ම හැදෙන්නේ නැහැ ඒක පෙන්නලා නැහනේ එයා දැකලා නැහනේ දැක්කෙත් නැත්තම් පෙනිලත් නැත්තම් ඒකට චේතනාව මුල් වෙලත් නැත්තම් නැත්නම් ආක තින කුණු ගොඩක් නෙමේ නිවැරදි කරන්න හදන්නේ. කුටියට යන පාර අපිරිසිදු නම් අඩිපාර විතරනේ අතු ගන්න ඕනේ. අක්කර 10000ක් විතර තියෙන කැලාව අතු ගන්න. අයි කුටියට පාරක් මේ කුටිය අපිරිසිදුයි කියලා. ඒක ඒක නිවැරදිද? එහෙම කතා මේ කරන් බලන්නේ. මේ මිනිස් සිතට ගෝචර වෙන සිටිවිලි තියෙනවා. ෂණයකට සිටිවිලි කීයක් එනවද? දහස් ගණන්. එක සෙනෙයකට. තප්පරයකට දහස් ගණන් එනවා සිතුවිලි. එතකොට මේ දහස් ගණන් එන සිතුවිලි දහම අපිට අල්ලගන්න තප්පර එකකින් බෑනේ. එතකොට දවස් කීයක් ඕනේද? එක තප්පරයකට 1000ක් ආවනම් 1000 හඳුනා ගන්න සතියක් ඕනේනේ. එතකොට සතියකට කෝටි මිලියන කීයක් ඇවිල්ලාද? කවදද ඔක දැනගන්නේ? ඒ නිසා දැනෙන දේ විතරක් 100ෙන් දැනගන්නවා. නොදැනෙන දේ නොදැනුවත් අරිනවා. ඒක අවසි කරනවා. අපි ඔක්කොම ටික දැනගන්න හදනවා. ඔක්කොම ටික දැනගන්න පුළුවන් දෙන්නෙකුට විතරයි ලෝකේ. පච්චේක බුද්ධ සම්මා සම්බුද්දේ දෙන්නට හැරෙන්න මේ ලෝකේ සෙනෙයකට ඇදෙන සියලුම සිතුවිලි වෙන වෙනවන් කාණ්ඩ කාණ්ඩ වශයෙන් එහෙමම දකින්න බෑ. රාතේකටවත් බෑ. රාතේකටවත් බෑ. ඒ දෙන්නට විතරයි පුළුවන්. ගොඩාක් පාරමී පිරිච්ච රාතෙක් වුණත් ඒ රාතටත් යම්කිසි සීමාවක් විතරලු දකින්න පුළුවන්. සම්බුද්ධට තියෙන ඥාණය යට නෑ. එයාට දකින්න බෑ. එහෙනම් සීය වඩන තාපසයෙක් ඉන්නවනම් එයා යම් කිසි දෙයක් දැක්කාය ඒක දැක්ක බව දැනෙනවා කියලා කියන්නේ මේක දැකලා තියෙන 100ෙන් ඒක 100ෙන් දැක්කා කියලා දැනගත්තම හරි ඒක ටග්ගල ඒ කර්මය අතන අවශ්‍ය වෙනවා මේ කර්ම හැදෙන එක නවත්තන එක නෙමෙයි 100 කියන්නේ වෙන මොකද්ද? ගෙවල් හදනවා වගේ කන්නේ නෙමෙයි මේ කර්ම හැදෙනවා පේන රූපවල. ඒ හැදෙන කර්මය නවත්තන මොකද්ද? මම මේ දකිනවා. මේ ආයස්මතු වහන්සලා හතර දෙනෙක් මම දැක්කා. ඒ දැක්කේ 100ෙන්. ඒ නිසානේ හතරයි කියලා කියන්නේ නැත්නම් 25යි කියලා කියන්න එපා. අතරා මාරයි කියලා කියන්න එපා. එහෙම එකක් ආවේ නැහනේ. කොහොමද හරියටම හතරයි කියලා කිව්වේ? එහෙනම් මේක 100ෙන් තමයි දැකලා තියෙන්නේ. ඒ 100ෙන් දැක්කයි කියලා කිව්වම මේ දැකපෙකින් කර්මයක් ඇදුනේ ඒක අවසි කර්මයි. ඒ වගේ ඇසීමෙන් දැකීමෙන් කතාවෙන් ඇසිරීමෙන් ඔක්කොම ටික අවශ්‍ය කළා නම් දැන් එයාට අද දවසේ ඉපදීමක් තියනවද නැහැ අද දවසේ తాවකාලිකව උපති නැවතිලා අඟුලිමල් නැවතුණා වගේ එක දවසක් නැවතිනවා අනිද්දාත් නැවතිනවා කර්ම ඇදෙන ගමනුත් මේ නවත්ත නවත්ත නවත්තන තිරල නවතන ප්‍රතිශතය වැඩි වෙනවා දවසකට පැය 20ක් ඉපදීම නවත්තනවා හතරයි ඉපදීමට වැඩ කරන්නේ දැන් අද පැය 24ම වැඩ කරනවනේ ඉපදීමට ඕමම ගිහිල්ලා කියලා පැය 24 ඉපදීමට වැඩ නැහැ එයා රාත් එයාට භවයක් නෑ නැවතිච්ච කෙනෙක් කතා කරනවා, පේනවා, හැයෙනවා, ජීවත් වෙනවා. නමුත් ඉපදීමක් නැහැ. ඇයි? පැය 24 මේ ඉපදීම නවත්තලා මේ කතා කරන්න 100යි. එමය ආල්ස්මතුන් අද මං පිණ්ඩපාතේ වැඩියා. මේ කතා කරපු ටික 100න් තමයි කතා කරලා 100ක් නැතුව කතා කරන්නේ නැහනේ. ඔබ වහන්සේ වැළඳුවාද? ඔව් ඊයේ පැම්පාස් වුණා. 100ක් නැතුව කියන්නේ. ඇයි? වැළඳපු කතාවක් ආන්නේ උන්වහන්සේ කියන්නේ පැම්පාස් වෙච්ච කතාවක්. 80න් මේ කතා කරන්නේ. දොඩවනවා වගේ එකක්. ආන ප්‍රශ්නෙට උත්තර දෙනවා කියන්නේ එයා 100න් තමයි ඉන්නේ. එයා 100න් ඉන්න බව එයා දන්නේ. එයා ඒක විශ්වාස කරන්නේ. මට 100 නැහැ කියලා එයා කම්පා වෙනවා. ඒ මානසිකත්වයේ දුර්වල නිසාම එයාට ඒක අවිද්‍යාව බවටපත් වෙනවා. එයයි අවිද්‍යාව වඩන්නේ. මේ ලෝකයේ මිනිස්සු විද්‍යාව වඩනවා නේද? ඒ වගේ අවිද්‍යාව වඩනවා මිනිස්සු. මිනිස්සු ඒක දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන තපස්සර විද්‍යාව වඩනවා කියලා. ඒතකොට ඕගොල්ලෝ අවිද්‍යාව වඩනවා. මගේ අම්මා කියලා කියන අවිද්‍යාව නෙමෙයි වඩන්නේ. මේ බත් මුට්ටියේ තියෙන බත් ඔක්කොම මගේ කියලා කියන අපේ කියලා කියන අවිද්‍යාව නෙමෙයිද වඩන්නේ අපේ නෑ ඉතින් අවුරුදු 25ක විතර තියාගන්න එපායි ඇයි අවශ්‍ය වෙනකොට විසි කරන්නේ ඒට උදේ වෙනකොට ගසලා අලන්නේ කුණු බක්කේ ඇයි පිළිනු වෙලා එතන මගේ නා මගේ එකට මොකද උනේ තමකම තියෙන්න එපායි ඇයි පිළිනු වෙන්නේ මගේ නම් අයිතිය මගේ නම් කොහොමද පිළිනුනේ කාගෙන් අල්ල පිළිනුනේ කොහොමද යාට අවසර නැතුව පිළිනු වෙන්න පුළුවන් නඩු දාන්න එපායි බත් මුට්ටිය බත් පිළින උනා කියලා නඩු දාන්න පුළුවන්ද අපට? එහෙනම් බත්තල අයිතිය අපට නැහනේ. වේටරන් අපට නැහනේ. තමන්ගේ අතේ තියෙන මුට්ටියේ බත් ටික බෑග් එකේ තියෙන බත් පාර්සලේවත් තමන්ගේ නෙමෙයි. ඒක දකින්න නැති නිසා අවිද්‍යාව වඩනවා. කොහොමද අද කෑම කෑම ලන්ච් එක අරන් ආවම කො හෑන්ඩ් බෑග් එකේ තියෙනවා. අවිද්‍යාව වඩන්නේ. අවිද්‍යාව වඩන්නේ. එයා දන්නේ නැහැ. එයා කෑම කන්නේ කෑම එයාව කනවයි කියලා. මේ ලෝකයේ කෑම තමයි මිනිසුන්ව කන්නේ. ඒකනේ මිනිස්සු ලෙඩ වෙන්නේ. කෑම කන මිනිස්සු කවදාද කියලා කියනවලු පේස්ටි ෂොප් එකේ පේස්ටි ඔක්කොම ලෙඩ වෙලා. කට්ලට් ලෙඩ වෙලා, රෝල් ලෙඩ වෙලා. එහෙම කියනවද කවුරු? නඩු දානවද නෑ. කෑම ලෙඩ වෙන්නේ නෑ. හැබැයි කෑම කන මිනිස්සු ලෙඩ වෙනවා. එතකොට කවුද කාලා තින්නේ? කෑමයි අපිව කාලා තින්නේ. මේක තාපසයට පෙනාර පාරේ වාඩි වෙලා ඉන්නවා ඉංගන්නේ කක තාප ඔව් දකින්න මම ඔක්කොම පොලිමෙන් ගිහලා කැමරන් එනවා මුන් දන්නේ නැහැ කැම ටික මුන්ව කනවා කියලා මාත දෙකෙන් එනවා තාපසතුමනි කොලෙස්ටරෝල් තියෙනවා. ඔව් රෝල් කෑවනම් ඉතින් කොලෙස්ටරෝල් තමයි හැදෙන්නේ. කට්ලට් තියෙනවා. ඔව් ඉතින් ඒ කට්ලට් කෑවනම් ඉතින් ඕක තමයි වෙන්නේ කියලා කියනවා. ස්වාමීන් වහන්සේ ඒ කාලේ පීසමයි කෑවේ. ඒ හින්දා තමයි පිස්සෙක් වගේ ඇවිදින්නේ කියලා කියනවා. බලනකොට හරි. කෑම ඔක්කොම මිනිස්සු කාලා තියෙන්නේ. ඒ ලුණු ඇඹුල් ඊස්ට් අර මේවා ඒ අජින මොටෝ ඔක්කොම මිනිස්සු කාලා. මිනිස්සු හිතාන්නේ නෑ අපි කෑම කෑව කියලා නෑ. මිනිස්සු කවදාවත් කෑම කාලා නෑ. කෑම මිනිස්සු කාලා. අපි කෑම කෑවා නම් කෑම අපිට ජීර්ණ වෙනවනේ. ඒතර කෑම ලෙඩ වෙන්න ඕනේ. කෑම ලෙඩ වෙන්නේ නෑනේ. මිනිස්සුනේ ලෙඩ වෙන්නේ. එන මොකක්ද වෙලා තින්නේ? අර පැත්තයි වෙලා තින්නේ. ලෝකේ ඒක දකින්න. ඒක දකින්න නැති නිසා ඒගොල්ලෝ අවිද්‍යාව වඩනවා. තපස්වරු ඒක දකිනවා. ඒ නිසා තපස්වරු නිරෝගීමත් වෙන්න සීය වඩනවා. ස්වාමීන් වහන්සේ මේ අල ටිකක් තියෙනවා දවල් දාන්න සාදු සාදු අල කැල්ලක් කෑවා. එයාට ඕනේ බඩගින්න නිවෙන්න විතරයි. අල කැල්ලා දීලා බලනකො ගෙදරකට අල අල වලින්ම දෙන්නේ අපට. සමහරට ගාන පාට මේ නාය කටේ ඉතින් අල කෑලි අර මොන අල කෑලි. ඇයි ඔලුවට ඇදලා අල කැල්ල කුඩු වෙලා. ඇයි? එයාට ලුණු ඇඹුල් ඕනේ, පොලොස් ඕනේ, පරිප් ඕනේ, බෝංචි ඕනේ. අල තෙල් දාලා ඕනේ. එහෙම තියෙන්න ඕන අයිටම්. එතකොට ඒවල රස වෙන වෙනම දැනෙන්න ඕනේ. එතකොට කෑම ගන්නේ. එහෙම දුන්නත් මාළුවෙක්වත් නැහැනේ, බිත්තරයක්වත් ඔම්ලට්ටයක් නැහැනේ කියලා ඒ තරහ යනවා මේ මනසට. එහෙම පිලි જાතිය කුයිලියකුත් ඕනේ. ලේ ලේ කුයිලක් එන්න ඕනේ යාට. ඒ ලේ කුයිලක් ආවොත් යාට කන්න පුළුවන්. බලන්න යාගේ මානසික කොච්චර මේ ලෙඩ වෙලාද කියලා. එයා අවිද්‍යාව දියුණු කරනවා. තාපසයා කෑම කන්න ජීවත් වෙන්නේ ජීවත් වෙන්න ඕන නිසා කෑම කරනවා. බලන්න වෙනස. බුදුන් සරණ යන හැමෝම ජීවත් වෙන්නයි කෑම කන්නේ. මොනවා හම්බුණත් කමන්න බඩගින්න නිවෙනවද කෑවා. ලද දෙයින් සෑයීමටපත් වෙනවා. පාර්ශවෙන් ඒගොල්ලෝ නඩත්තු කරන්න පුළුවන්. ඒ සංසුන් ඉඳුරන් ඇත්තෝ ඒගොල්ලෝ. පාර්ශවෙන් පෝෂණය කරන්න පුළුවන්. කෙසල් ගෙරේ තියෙන තාපස්තුම අද මෙච්චර තිනා. මේ සාදු සාදු කියලා කෑවනිකා හිටියා. ඒක දීලා බලන්නකො ගෙදර මිනිස්සු කෙසල් ගෙඩිය. කෙසල් ගෙඩියෙන් දෙන්නේ ඔළුවට. ඇයි එයා ඒ ඒම කෙසල් ගෙඩියක් කාලා ඉන්නේ නැහැ එයා. එයාට එහෙම තියෙන්න ඕන. හොඳට සරට තියෙන්න. සම්බෝලේ හොඳට සරට තියෙන්න ඕනේ. ඔද්ද හොඳට තියෙන්න ඕනේ. මේවා හොඳට මිරිස් තුන පහ තියෙන්න ඕනේ. ඒව නැත්තම් කන්නේ පිඟාන එනවා මූණට අපේ. ඒ මිනිස්සු ඇඩ වෙලා ඉන්නේ මේ විදියට. ඒගොල්ලෝ අවිද්‍යාවට න ะ. ඒක දකින්නේ. කණ්ඩ ජීවත් වෙනවා. ජීවත් වෙන්න කන්නේ. ලස්සන වෙන්න ඇඳුම් අඳිනවා. විලිවා ගන්න ඇඳුම් අඳින්නේ නැහැ. තාපසයා විලිවා ගන්නලු ඇඳුම් අඳින්නේ. ඒ නිසා තාපසයා රේන් දාල්ලන්නේ මේ බෝඩරේට. පරිමඩල වරලා තියෙන හරියට අඟලක රේන්දයක් අල්ලලා යටි. එහෙම කකර තාපසේ දැකලා තියෙනවද? ලස්සන මල් මාලා තියෙන එම්බ්‍රොයිඩර් කරලා නෙළුම් මල් හැමතැනම සිවුරේ. හැම කඩයක් මැදම ඕලු මලක් නෙලලා තියෙනවා ලස්සනට. එහෙම සිවුරු දැකලා තියෙනවද? ඇයි? දැන් අර මිනිස්සු වගේ රේන්ද අරමේ මාන්න පුළුවන්. ලස්සන වාටිය මාන්න පුළුවන්. ඇයි මාන්න නැත්තේ? විලිවා ගන්න විතරළු සිවුරු පොරවන්නේ. අරුණ විලිවා ගන්න ඕමනාවක් නැහැ. ලස්සනට සිවුරු පොන. ඒතර අතනින් කපලා මෙතනින් ඉලක්ක අදලා එතනින් පොඩ්ඩක් අඩු කරලා මේන් පළලා අරෙන් ඉරලා ඕමන තමයි ලන්නේ. ඒ නැදනවල මිනිස්සු බලාගෙන මිනිස්සු වාහන නවත්තලා කට අරන් බලාගෙන මොකද්ද මේ කෝලම කියලා. අර වෙසක් වල තොරන් බලනවා වගේ මිනිස්සු නවත්තලා බලන් ඉන්නවා. කෙනෙක් කළා තට්ටු කළා රුපියල් 500 කියලා දඩකොලද. එතකොට තමයි දන්නේ මේ කල ලයිට් එක නවත්තන් ඉඳලා තින්නේ මේ මනුස්සයා. කට අරන් අරක බලන් ඉන්නවා. ලස්සන වෙන්න ඇඳුම් අඳින නිසා තියෙච්ච ප්‍රශ්නේ. විලිවා ගන්න ඇඳුම් අඳින්නේ නැහැ. ජීවත් වෙන්න කැම කන්නේ නිවෙන්න ආන්න නිවෙන්න ආන්නේ ඩ්‍රයිවිං කරන ගමන් හොබනවා බටවන් එක අරු කුණු වරප වැලක් කියනවා අරකේ. අරුගේ අම්මා මෙයාත් එක්ක සම්බන්ධ වුණා මගේ පැම්මතිය යාළුවත් එක්ක ගියා සංසාරේ කලකිරලා ඉන්නේ. ඕම කුණු වරප ටිකක් ඌ කියන ඕක කට අරන් ආගෙන ඌ නටනට යන්නේ ඒක. කලලයිට අඳුරන්නෙත් නෑ මොකවත් නෑ ගියාම 5000 කියනවා බංගුව තින්නේ වමට ගන්න මෝ දකුණට අරන් එතන කෙනෙකුට ඇප්පිලා ප්‍රශ්න අපේ හඳන මේ සම්මා සෝතේට මොකද්ද මේ වෙලා එන වැදිලා නෙමෙයිද තියෙන්නේ මිනිසුන්ට මෝ ආන්න තියෙන ඒක නෙමෙයිනේ පිරිණිවන් පාන එකක් නෙමෙයි දාන්න ඕනේ බුදුබණක් නෙමෙයි දාන්න ඕනේ කෙලස් නිවර නිරෝධ කරන එකක් නෙමෙයි දාන්න ඒක අහන්නේ වෙන මොනවාරෝ එකක් අහනවා ඒ අහන නිසා අර්ථ පිරීලා යනවා නිවෙන්න ඕන දේ හාන්නේ ඇවිල්ලෙන්න ඕන දේ හානවා. බඩගින්නට කෑම කන්නේ කෑම වෙනුවෙන් බඩගින්න හදනව. බඩගිනි හැදෙන්නේ නැහැ දොස්තර මාත්‍යා කියන. ඇයි පිස්සෙක් ගත්තාම සම්පූර්ණයෙන් කණ්ඩ බෑනේ 1800යිනේ. මාළු පිස්සා. ඉතින් මේ පිස්සා කාගන්න විදියක් නැහැ. එතකොට දැන් ඒ කිලෝ එකම අර කොටන්න ඒකට අදාළ විදිහට දැන් බඩ හදන්න එපා. එතකොට බඩගිනි හැදෙන්න බේත් දෙනවා. සිරප් බෝතල දැන් කටේ තියන් බෝතලෙ මුණයි අරක සම්පූර්ණ ගිලින්න ඕනේ. අපේ හඳුනේ මේ මිනිස්සු බඩගින්න නිවෙන්න නෙමෙයිනේ කෑම කන්නේ. කෑම කන්න බඩගින්න හදනවා මෝ පාමසිය බේත් බීලා. ඒතර මේ මිනිසයාට බණ කියන්න කවුද එන්නේ? මේ ලෝකේ කිසිම රාතෙක් නැන්නේ ඒ වගේ පිස්සෙකුට බණ කියන්න. පිස්සා පිස්සා කනවා. බලන්න. එහෙම කන්නේ නෙමෙයිද වෙලා තියෙන්නේ. මේක තමයි ඇත්ත. මේක දැක්කේ නැත්නම් ඒ අවිද්‍යාව වඩනවා. ඒක දැක්ක කෙනා අවිද්‍යාව වඩන පොඩි කෑල්ලා දෙනවා. සාදු කිව්ව එක වැළඳනවා. සයන්නත් තව කළා. එපා බඩගින්න නිවුණා. ඒ කියන්නේ යා බඩගින්න නිවෙන්න විතරයි කාලා තින්නේ. අරක කිලෝ එකමාරක් විතර ලොකුයි. කිලෝ එක විතර කාලා ගාල උඩට බලන් ඉන්න. මොකද පොඩ්ඩක් ඉන්න පය භාගයෙන් පොඩ්ඩක් පල්ලයට ගියාම අර ටිකක් කොටන්න ඕනේ කියලා කියනවා. ඒතර මේ මනසයා ඉන්නෙම ප්‍රයන්නේ කණ්ඩමනේ. කණ්ඩමනේ ඉන්නේ. බඩගින්න නිවෙන්න නෙමෙයි නේ කෑම කන්නේ. කෑම කණ්ඩ මේ මනසයා බඩ හදනවා. පිරීමේ ලකුණ මේවා. මේ පරාභව සූත්‍රයක් මේක. පිරීමේ ලකුණ හැමතැනම පිරීමක් තියෙන්නේ. කාන්තාවගේ කය පෙන්වන්න ඕනේ කාටද? හැබැයි ස්වාමි පුරුෂයාට වඩා ඒ කාන්තාවේ කය බලන පිට මිනිස්සු නෙමෙයිද? අඳින්න දන්නේ නැහැ, ඉඳ ගන්න දන්නේ නැහැ, ඉට ගන්න දන්නේ නැහැ, ඇවිදින්න දන්නේ නැහැ, මොකවත්ම දන්නේ නැහැ. ඒ විදිහට තමයි හඳින්නේ. ඒ විදිහට තමයි පාර යන්නේ. කෝ එයාගේ පතිවත? කෝ සම්මා කම්මන්තේ? වායාමයේ කෝ? ද මේවා ආර්ය ශ්‍රැංක මාර්ගෙ මේ කතා කරන්නේ. කෝ ඒවා? එතකොට කොහොමද rahat වෙන්නේ? ආර්යවරු බිහි වෙන්නේ කොහමද? පෘථිවිය භ්‍රමණ වේගය අඩු වෙන්නේ කොහමද? න්‍යාස්තිය ධාරිතාව අඩු කරන්නේ කොහමද? මේක පුපුරන්න තියෙන කාලය ආයස තව ටිකක් කල් දාන්නේ කොහමද? මේ ඉපදෙන්න ඉන්න ජීවීන්, ඉපදෙමින් ඉන්න ජීවීන්, ඉපදෙන්න බලාපොරොත්තු ඉන්න ජීවීන්, ළඟ ඉන්න ජීවීන්, දුර ඉන්න ජීවීන් මේගොල්ලෝ රැකගන්නේ කොහමද? පෘථිවිය අතරට පැලන එක නවත්ත ගන්න එපා. ඒකට ධාරිතාව අඩු කරන්න එපා න්‍යාස්තිය. ඒක අඩු කරන්න, භ්‍රමණය අඩු කරන්න එපා. ඒකට මිනිස්සු සිල්වත් වෙන්න එපා. මුන් එකෙකුටවත් Taman ජීවත් වෙන මහපොළොව ගැන අනුකම්පාවක් නැහනේ. කසිප බිවාම පෘථිවිය භ්‍රමණ වේගය වැඩි වෙනවා. අනාචාරය ඇසුනම භ්‍රමණ වේගය වැඩි වෙනවා. තවත් කෙනෙක් තව කෙනෙක් හිංසා කරාම භ්‍රමණ වේගය වැඩි වෙනවා. අනුන්ගේ දේවල් කොල්ල කෑමම භ්‍රමණ වේගය වැඩි වෙනවා. බොරු කිව්වම මිනිස්සු මුලා කරන භ්‍රමණ වේගය වැඩි වෙනවා. පස්පව් කෙරුවාම ඒ වේව්ස් එකේ ධාරිතාව වැඩි වෙනවා. ඒකට සාපේක්ෂව භ්‍රමණ වේගය වැඩි වෙනවා. ඒකට සාපේක්ෂව ධාරිතාව න්‍යාස්තිය වැඩි වෙනවා. ධාරිතාවට සාපේක්ෂව මේ කතරට පැලනවා. ඒගොල්ලොත් මැරිලා අනිත් මිනිස්සුත් මැරිලා. අර ඉපදීමෙන් ඉන්න මිනිස්සු මොකවත් දන්න ඒ කට්ටියත් මැරෙනවා. ඔක්කොම මැරෙනවා. මේක කොහොමද කියලා කිව්වම ගේ ඇතුලේ බෝම්බයක් අදලා, පොමියුලක වැරද්දලා, ඒක ගේ ඇතුලේ පුපුරව ගන්නවා වගේ. ගේ පවුලේ කිසිම කෙනෙක් නැහැ. පත්තරේ දානවා මේ අර ගම් වල හදනවානේ අර නිකන් ඩප්පි වාගේ. ඒව ගම් ගම් බෝම්බයක් අදාගෙන ඉන්න ගමන් පොමියුලා වල පොඩි මිස්ටේක් එකක් වෙලා. පුපුරලා පවුල් පිටින් එතන මරණයටපත්. පවුල් පිටින් ඉවරයි. ඉතින් කවුරුත් වන්දිල්ලන්න ඉන්සුරන්ස් ගන්න ඉන්සුරන්ස් ගන්නත් එකෙක්වත් නැහනේ. ඉතින් ඒක රජේ මහා භාණ්ඩාගාරට යනවා ඒ සල්ලි ටික. ෆෝමියුලා වැරදිලා. පොඩි සමීකරණයක් පොඩි වයර් එකක් මාරු වෙලා. ඒක පවුල් පිටින් ඉවරයි. එහෙම එකක් මේ කරන්නේ. තමන් ජීවත් වෙන තමන්ගේ ගෙදරට බෝම්බ තිනවා වගේ එකක් මේ කරන්නේ. තමන් මේ පස්පව් කරනවා කියලා කියන්නේ මේ මේ මාපොළ පුපුරන්න උදව් කරනවා. අර ගේ ඇතුළට තමන්ගේ ගේ ඇතුළට තමන්ගේ අතින් බෝම්බ තිනවා වගේ. මේ මාපලෝ මේ පුපුරව ගන්න හදන්නේ. එක්කෙනාට එක්කෙනා වෛර කරනවා, එක්කෙනාට එක්කෙනා පලි ගන්නවා. කිසිම තැනක සමගියක් නැහැ, සාමයක් නැහැ. මට වගේම අනිත් අයට බඩක් තියෙන බඩගිනි හැදෙන පවුනේ කියලා එම අනුකම්පාවක් නැහැ. පෝසතා දුප්පතාට සලකන්නේ නැහැ, දුප්පතා පෝසතාට සලකන්නේ තමන් ජීවත් වුණත් ඇති, තමන්ගේ પરම්පරාව විතරක් ඇති. පොඩි පිරිසක් ලෝකේ සතුටු වෙනවා. ඒගොල්ලන් සම්පත බලවන් પરම්පරා 200කට 300කට කණ්ඩ සල්ලි තිනවා. අර මිනිසුන්ට බත් පාර්සලයක් නෑ එක දවසට එක වේලක් කන්න නෑ. අනුකම්පා කරන්න මැරෙනකොට යන යන් ගෙනියන්නේ නැහැ කියලා දැනෙන්නේ. මේවා එකතු කරාට වැඩක් නැහැ මේක සමතුලිත වෙන්න ඕනේ. ලෝකයේ හැමෝම සත්වයා ජීවත් වෙන්න ඕනේ. මේ ඔක්කොම බෙදිලා යන්න ඕනේ. අපි ඔක්කොම එකම පෘථිවියේ මිනිස්සු පිටසක්වල ජීවින් නෙමෙයි. අපි ඔක්කොම එකම පවුලක්, එකම වර්ගයක්. Homo sapiens, Homo Neanderthal, Homo erectus කියලා හිටියා නේද? ඒ වගේ අපි පෘථිවියේ රෙක්ටස්ලා, පෘථිවියේ නියන්ඩර්තල්ලා. අපි ඔක්කොම එකම වර්ගයක්, එකම පරම්පරාවක්. අපි ඔක්කොම එකම එකම අම්මා තාත්තගේ දරුවෝ වාගේ. ඇයි ඒ ඇඟීමෙන් නැත්තේ? බෝඩර් බෙදාගෙන වීසා දෙන්නේ නැහැ කියනවා. වීසා ගත්තේ පාට ඕ ස්ටේ කියලා කියනවා. බලන්නකො මේක ඇතුළේ තියෙන ප්‍රශ්න ටික. ඔක්කොම එකම ජීවි නේද? ඇයි මේ මෝදෙන් එහාට යන්න මේ වීසා ඉල්ලන්නේ? මාපොළ ඉපදිච්ච මනුස්සයන මාපොළේ ජීවත් වෙන්න අයිතිය තියෙනවා නේද? කවුද මේ බෝඩර් අදුවේ? ඒතර දැන් පිටසක් වල ජීවෙන් වෙලානේ අපි. අර රටේ ඉන්න මනුස්සයා මේ මනුස්සයාට පිටසක්වල ජීවියෙක්. කොහෙද ආවේ? ඇයි ආවේ කවුද ආවන්ට අඬ ගැව්වේ දැන් පිටසක්වල ජීවීන්ගෙන් ආන ප්‍රශ්නයක් නෙමෙයි යන්නේ අඟාර ලෝකයෙන් ආව නම් කවුද ආව ඉන්වයිට් කළේ ඇයි ආවේ කොච්චර දවසක් ඉන්නවද කොහෙද ඒ කාණුන අඟාර ලෝකෙක කෙනාගේ මේ මා පොළොවේ ඉපදිච්ච මනුස්සයගෙන් ආන්නේ ඇයි දැන් මූණ දැක්කම පේනවනේ මේ මනුස්ස බුදෙන් අඟාරුවෙන් ආවේ නැහැ කියලා ඒතර මේ මනුස්සයන් ආව කොහෙද යන්නේ යන්න ගියාවක් නෑ මේකේ තමයි ඉපදුනේ මේකේ තමයි ඉන්නේ එහෙම කිව්වම මේ මනුස්සයා කූඩු කරනවා ඇයි ඉමිග්‍රේෂන් එකට හරියට උත්තර දුන්නේ බලන්න දැන් මේ මේ පෘථිවිය තුල මිනිස්සුම දැන් පිටසක්වල වෙලා නැද්ද? ඒවා ඒවට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ මාපුලේ ජීවත් වෙච්ච කෙනෙකුට ඕනම රටක ඉන්න පුළුවන්. ඕනම පරිසරයේ ජීව ඔක්කොම එකම પરම්පරාව. පෘථිවියේ මිනිස්සු. දැන් අපි ඇමරිකාවෙන් දෙන්නයි, එංගලන්තයෙන් දෙන්නයි, ඕස්ට්‍රේලියාවෙන් දෙන්නයි, ලංකාවෙන් දෙන්නයි අපි ගෙනියන උගන්ඩාවෙන් කාපිරිය දෙන්නේ. අරගෙන යන අඟාරු ලෝකෙට. ඒගොල්ලෝ මොනවද දන කියන්නේ? පෘථුවියෙන් 12 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ මේ කාපිරියා එංගලන් එහෙම කියන්නේ පෘථුවියෙන් 12 දෙනෙක් ඇවිල්ලා නම් පිටසක්වල ජීවි. අපි ඔක්කොම පිටසක්වල ජීවි. එංගලන්තේ කට්ටිය ඇමරිකන් කට්ටියත් ඒ කතාවල් ඒ නෑ. 12ම පිටසක්වල. කොහෙද? ආවල් පෘථුවියෙන් ඇවිල්ලා තියෙන. කොහොමද අපි ඔක්කොම එකම ඇඩ්‍රස් එකනේ දුන්නේ? ඒතකොට අරයා කියනවා නෑ මම ඕස්ට්‍රේලියන්. මාව එකතු කරන්න බෑ ආසියන් ඒසියන් වලට. අර අර උගන්ඩාවේ අර අරාබියේ කිව්ව හරියන්නේ නැහැ කියලා එහෙම කිව්වම කනපැලෙන්න ගන්නවා. අරුට තරහා යනවා. කනපැලෙන්න ගැව්වයි කියලා හොයාගන්නේ කොහමද? ඇඟිලි තුනක් ඉතලා තියෙන කම්බුලේ. එතකොට දන්නේ අඟාරු ලෝකයේ පිටසක්වල ජීවී කනකට ගාලා මුට. ඇඟිලි පාහිට්ටනම් මේ පෘථිවියකේ තමයි කණ්ඩ ගාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ 12 දෙනාගෙන් කෙනෙක් ගාලා තින්නේ උට. අරන් බලනකොට ඇඟිලි තුනක් ඉట్లా තියෙන කම්මුලේ. එතකොට දන්නවලු පිටසක්වල ජීවියෙක් ගාලා තින්නේ උට. ඇයි උට ඇඟිලි තුනයි තියෙන අඟාරු ලෝකේ කාට. බලන්න. එහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙන මේ මේක පිරියෙන් හේතුව අපිමයි. අපි මේක විනාශ කරගෙන තියෙන්නේ. අපි අඩුපාඩු දුර්වලකම් අපි එක පවුලක් වශයෙන් දකින්නේ. අපි ඔක්කොම එකයි කියන හැඟීම අපට නැහැ. එකම ගේ ඇතුලේ අර කාමරේ ඉන්න එක පිටසක්වල ජීවිතය කියලා හිතෙනවා අපි. දැන් සමහර දරුවෝ එහෙමනේ කියන්නේ පිටසක්වල ජීවිතය ආවද කියලා. කියන තව පෑන් එනවා පුතේ. ඒ තාත්තා ගැන මෙයාන්නේ. <laughs> එතකොට දැන් පුතා ඉතාලි ඉන්නේ තාත්තා පිටසක්වල ජීවියෙක් කියලා. එහෙම ආන සමහර පුතු ඉස්කෝලේ යලා ආන අම්මේ පිටසක්වල ජීවියාවද කියලා. එතකොට අම්මා කියන නෑ පුතේ පාට එන්නේ කියලා කියලා. අම්මත් දන්නවා තාත්තා කියන පිටසක්වල ජීවියෙක් කියලා. ටිකලා කියලා කෑම කාලා ආන අම්මේ යුරෝප් යුරෝපියාවද කියලා ආන. ඒ අයියාට ආන්නේ. ඇයි කොණ්ඩේ කපලා පච්ච කොටලා කන විදලා තමයි ඉන්නේ අයියා. යුරෝපියාවද කියලා අහනවා. ඒතකොට යුරෝපේ කෙනෙක් නෑ ඒ ගෙදර. ඒ අයියට කියන්නේ. තාත්තා පිටසක්වල ජීවි. ඒතකොට බලන්න මේ ගේ හැදෙයිද? ඒ පෞල් ජීවිතේ යහදෙයිද මා පොළොවට? කෝ සමගිය, සාමයේ කෝ. ලෝක සාමය ගැන කතා කරන්නේ මොනවද අපි? කතා කරන්න දෙයක් තියෙනවද අපට? ඕන් தත්ත්වය. අඩුපාඩු දුර්වලකම්. මේ ඔක්කොම හැදෙන්න වෙනවා. මේ ඔක්කොම හැදෙන්නේ නැතුව ලෝකයක් හැදෙන්නේ නැහැ. විවේක ගන්න